මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි පුරා වසර 66ක් සිංහල සංගීත ක්ෂේත්‍රයට අපමණ මෙහෙයක් සිදු කොට නොබෝදා අප අතරින් වියෝ වූ අයිවෝ ඩෙනිසුන්ගේ මధుර හඬේත් ඔහු ගත කළ අරුත්බර දිවියේ තිබුණේ එසේ මෙසේ ගැඹුරක් නොවේ. ඔහුගේ විශිෂ්ට නිර්මාණයකින් අද විශ්ව මధుර ඇරඹෙන්නේ පෙරලා ඔහු වෙත පිදින ගීත උපහාරයක් වශයෙන්. ගීපද ගීතුවා තෙල්තොට චන්ද්‍රපාල. එය අපගේ පාරම්පරික ජනකී නාදමාලා ඇසුරෙන් සංගීතයෙන් රස ගන්වා සිය සිසුවියක වූ කුමාරි මුණසිංහ සමග ගායනා කළ අයිවෝ ඩිනිසුන්ගේ සුමధుර හඬයි මේ Thank you. තෙත වරි වේවි මගේ පැලඟ ඇතුලේ නුඹට තියේගිද එනවා නම් නෑනේ පැන ඇතුලේ නුඹට තියේට එනවා නම් නෑනේ මගේ සිත ඇතුලේ නුඹට තියෙන ඉඩ පුරවා පන්නේනේ පුරවා පන්නේ ගම්මානී දුර රට නොගෝ ඉන්නම දාගින්නට ඉපදුණු ගම්මානේ මාඟැදු මේ පැල අපේ කියන්නට අවුල් වේ යන්නේ නවක පාකිස්තානු ගායන ශිල්පියෙකු උර්දු බසින් ගායන ගීතයක් අද විශ්ව මధుර දෙවැනි අන්තයට අරුතෙන් තනුවෙන් හා ගැයුමෙන් සරු ගසල් නැමැති ප්‍රේම ගීත ගායනයේ රජු යන විරුදාවලිය ලැබූ මෙයිඩි හසන්ගේ ලයාන්විත ගැයුම් සොරයට මෙම නවක ගැයුම් හඬ හිත ආසන්නයි රස විඳිනු Thank you. Música से कहो symphony. සමාජයේදී වැදගත් ශුද්ධවන්තයින්සේ හැසිරෙන එහෙත් විහිසුණු පාතාල මෙහෙවන්නන් පිළිබඳව ඇමරිකානු ලේඛක මරියෝ පිසෝ ලියූ ගෝඩ්ෆාදර් නවකතාවත් එයින් තැනුණු සිනමා පටයත් ලෝහුරා පතලයි. ඊට ඉතාලි ජාතික නිනෝ රෝටා නිර්මාණය කළ තේමා සංගීතයේද තිරපටය සේම ප්‍රචලිතයි. එම තේමා සංගීතය සලරුවේ දැක්වෙන විවාහ උළෙලට උචිත අයුරින් ඉදිරිපත් කෙරුණේ මේ ආකාරයටයි ගිනි පෑගීම වැඩි වශයෙන් Hindu පැතිම තුනට අදාළ පිළිවෙලක්. එහෙත් දෙවියන් කෙරෙහි වැතියෙන් තොරව වූ පිළිසීමකට බඳුන් නොවි එය සිදු කළ හැකියයි යථාර්ථවාදී මත දරන්නන් කලකට ඉහත නිතර නිතර කරුණු දැක්වූ නිසා දෙපාර්ශවය අතර අදාළ මත අරබයා ගිනි පෑගීමක් සංවිධානය වූවා. එය පැවැත්වූයේ හෝමාගම ඉඩකඩ ඇති පොල්වත්තකයි. ගිනි පෑගීමට පෙර තනින් තන සවිකර තැබූ යකඩ කටවල් ඔස්සේ අවස්ථාවට සරිලන ගීත වාදනය වූවා. ඒ ගී අතර කර්ණාටක සංගීත ගුණය මිහිරට මුසු ගීතයක් අප මතකයේ ගැඹුරින් සටහන් වූවා. එය කර්ණාටක සංගීතයේදී ආබේරී යනුවෙන්ද හින්දුස්ථාන් සංගීතයේදී බීම් පලාසෙහි ලෙසින්ද හඳුන්වන එකම රාගය ඇසුරින් නිර්මාණය වී කොන්ජුම් සලන්ගේ දමිළ සිනමා පටයට ඇතුළත් වූ ගීතයක්. එබැවු පසු කලෙක අප අනාවරණය කොට ගත්තා. එය එස් ජානකී නම් ජනකාන්ත ගායිකාවගේ ගැයුමක් බවත් එස්.එම්. සුබයියා නායිදු එහි සංගීත අදිවුරු බවත් තව දුරටත් දැනුම්වත් වූවා. එම අපූරු ගීතය ඔබටත් රස විඳිය හැකිදැයි සවන් දී බලමු. සිතාරා වේරණේ දේවා Música විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. බීමත් නාවිකයාට අපි කොමක් කරමුද යන අරුත රැගත් නාවිකයන් අතර බෙහෙවින් ප්‍රකට අයරිෂ් ජාතිකයන්ගේ විනෝදපර ගීතේ අනුවාදනයටයි දැන් අවස්ථාව. Thank you. පුරා සංගීතකාමීන් අතර අදටත් ඉමහත් ප්‍රසාදයක් ඇති බෝනියම් කණ්ඩායමේ ශෛලියට සමානකම් සහිත LUV නම් කාන්තා සංගීත කණ්ඩායම බිහි වූයේ නෙදර්ලන්තයෙන්. මේ ඔවුන්ගේ ට්‍රෝජන් හෝස් ගීතයයි. ඔබ ඔබේ නියම ස්වභාවය වසන් කොටගත් ලී අශ්වයෙකු බඳුයි. කමක් නැහැ. අපි ගී ගයමින් විනෝද වෙමු So who's gonna come in? When you tell a happy story, the beginning you begin. විශ්ව මధుර සුපුරුදු අධහිත සමන්ත පියසෝම් විශ්ව මధుර නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය භාතිය ජයතිලක විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනරත්න ඉදිරිපත් කිරීම මහේන්ද්‍ර වික්‍රමාරච්චි